ආහාර නිරෝධගාමිනින් පටිපදංච පජානාති එත්තාවතාපිකෝ ආවසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨි හෝති තී ශ්‍රද්ධාන්ත පින්වත්නි අපේ පසුගිය සතියේ ආරම්භ කරා අලුත් මාතෘකාවක් ඒ තමයි සම්මාදිට්ඨි සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ අන්තර්ගත වෙන්නේ ඉතින් ඒකේ අපි එළඹුමක් කරගත්තා විශේෂයෙන්ම දැන් අපි දන්නවා මීට කලින් අපි සාකච්ඡා කරා බ්‍රහ්මජාල සූත්‍රය. එතෙන්දී විශේෂයෙන්ම 62ක් දෘෂ්ටීන් සම්බන්ධයෙන් බුදුරජාන් වහන්සේ කරන දීර්ඝ විවරණයක් සම්බන්ධයෙන් අපි සැහැණ දුරට සාකච්ඡා කළා. ඊට පස්සේ කෙනෙකුට ප්‍රශ්නයක් නක්මතු වෙනවා බුදුරජාණන් වහන්සේත් සම්මාදිට්ඨියක් ඉදිරිපත් කරනවා. ඒක මොකද්ද එතකොට මේ සම්මාදිට්ඨිය කියන්නේ කියලා. ඒතකොට ඒහා සම්බන්ධව තමයි දැන් අපි දෙකට සාකච්ඡා කරගෙන යන්නේ. ඉතින් ඒකේ පටන් ගැනීමක් වශයෙන් අපි ඉදිරිපත් කරගත්තා ඉස්සරහින් තියාගත්තා මේ මජ්ක්‍ධිම නිකායේ එන සම්මාදිට්ඨි සූත්‍රය. ඉතින් මේ මජ්ක්‍ධිම නිකායේ එන සම්මාදිට්ඨි සූත්‍රය ඉදිරිපත් කරන්නේ නැත්නම් දේශනා කරන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. බුදුරජාන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ සිටින අවස්ථාවකදී සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉදිරිපත් වෙලා සංඝයා වහන්සේලාගෙන් අහනවා පැවැත්ම කුමක්ද මේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ? ඒ යම්කිසි සම්මාදිට්ඨියකට ඒ ඍජු සම්මාදිට්ඨියකටපත් වෙලා මේ ධහමේ හොඳ ප්‍රබල ශ්‍රද්ධාවක් සහිතව මාර්ගය මෙන්න මේකයි කියලා හොඳට තේරුම් අරගෙන මේ ධහමට පැමිණිලා වාසය කරන්න වාසය කරන කෙනෙක් බවට පත් වෙන ඒ සම්මාදිට්ඨිය කුමක්ද? ඉතින් මේ ප්‍රශ්නේ නැගුවාම එතන ඉන්න භික්ෂුන් වහන්සේලා මතක් කරනවා ස්වාමින් වහන්සේගෙන් මේ බණ අහගන්න මේ දේශනාව අහගන්න අපි දුර ඉඳන් උනත් එනවා. නිසා ස්වාමින් වහන්සේ අපිට මේක කියලා දෙන්න ඒ අනුව අපි සිත්හි දරා ගන්නම් කියලා. ඒ අනුව තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ධර්ම දේශනාව ඉදිරිපත් කරන්නේ. ඉතින් මුලින්ම අපි ගිය වාර කතා කරපු ඒ කම්ම කර්මය හා සම්බන්ධයෙන් තමයි විවරණයක් එන්නේ. යතෝජකෝ ආවුසෝ අරිය ශාවකෝ අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති කුසලංච පජානාති කුසල මූලංච පජානාති. එත්තාවතාපිකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨි හෝති. එතකොට මේ සම්මාදිට්ඨිය සම්බන්ධ මූලිකම පදනම විදිහට වගේ තමයි මේක තේරුම් ගන්න තියෙන්නේ. මේ කුසලය මොකද්ද? අකුසලය මොකද්ද? කුසල මූලය මොනවාද? අකුසල මූල මොනවාද? කියන මෙන්න මේ කරුණු ටික හොඳින් තේරුම් ගැනීම වැදගත් වෙනවා. එතකොට එතන ඉදිරිපත් වෙන අකුසලය තමයි අපි අහලා තියෙන මේ දස අකුසලය. ප්‍රාණඝාතය, අදත්තා දාණය, කාමිත්‍යාචාරය, මුසාවාදය, අපිසුනා වාචාව, පරුෂා වාචාව, සම්ප්‍රප්පලාපාව ඊළඟට මනසින් වෙන තුනක් විදිහට අවිජ්ජාව, දෝමනස්සය, මිච්ඡා දිට්ඨි කියලා. ඒතර මේ පැති ටික අපි තේරුම් ගැනීම වැදගත්. ඒ වගේමයි ඒකට මුල් වෙන අකුසල මූල විදිහට ලෝභ, දෝෂ, මෝහ අකුසල මුල් පෙන්ලා දීලා තියෙනවා. ඊළඟට කුසලයේ විදිහට මේකෙම ප්‍රතිවිරුද්ධ පැත්ත. ඒ කියන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීම, අදත්තාදානයෙන් වැළකීම, කාමිත්‍යාචාරයෙන් වැළකීම කියන මේ කාය සුචරිතය පැත්තත් ඊළඟට බොරු කීමෙන්, කේලම් කීමෙන් පරස වචන කීමෙන් හිස් වචන කීමෙන් වැළකීම කියන මෙන්න මේ වාක් සුචරිතයේ පැත්තක්. ඊළඟට අවිජ්ජා දෝමනස්ස එහෙමත් නැත්නම් අවිජ්ජා ව්‍යාපාද ඒ කියන්නේ නොසුදුසු තැනක ලෝභයක් ඇති කර ගන්නවා ගන්නවා කියන අවිද්‍යාව ඊළඟට හිතේ ඇති කර ගන්නා තද ද්වේෂයත් ඒ වගේම මිත්‍යා දෘෂ්ටියත් කියන මේ මනෝසුචරිත මනෝ දුෂ්චරිත වලින් ඉවත් වෙලා මනෝසුචරිතයක යෙදීමත් එතන මෙන්න මේ කාරණා ටික කුසල පැත්තට පෙන්ලා දෙනවා. ඉතින් ඒකේ කුසල මූල විදිහට අලෝභ, අදෝස, අමෝහ පෙන්ලා දෙනවා. ඉතින් මේ කතාවම බුදුරජාන් වහන්සේත් ඇත්තටම මහා චත්තාරීසික සූත්‍රයේදී දේශනා කරනවා. ඒ සම්මා දිට්ඨියේ පැති දෙකක් සම්බන්ධයෙන්. ඒකත් අපි ගිය පාරේ සාකච්ඡා කරා. ඒ තමයි එක පැත්තක් තියෙනවා සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤ භාගියා උපදිවේපක්කා කියලා. ඒ කියන්නේ ඒක ලෞකික සම්මාදිට්ඨියක්. ඒක තමයි දැන් අපි මේ කතා කළේ. හැබැයි ඒක එතනින් සීමා වෙන්නේ නැහැ. ඒක පුණ්‍ය පක්ෂයේ පිහිටලා තේනවා. ඒ වගේමයි උපදි විපාක සහිතයි. ඒ වගේමයි හැබැයි තාම අවිද්‍යාවේ යම්කිසි හොඩුවාවක් තියෙනවා. සේයාවක් තියෙනවා. මොකද කෙනෙක් පුජ්‍යලයක් මමෙක් විදිහට තමයි දැන් මේ කුසල් කර්මවල යෙදෙන්නේ. අකුසල කර්ම වලින් මිදෙන්නේ. ඒතකොට තාම යම් පමණක පුජ්‍යල සංඥාවක් තියෙනවා. හැබැයි මේක මෙතනින් නතර නොවි ඒ සම්මා දිට්ඨියේම බුදුරජාන් වහන්සේ යම්කිසි මඟ පෙන්වීමක් තියෙනවා මීට එහා යමක් දන්න ඒ ශ්‍රමණ බ්‍රාහමණීන් වැඩ ඉන්නවා අන්න ඒ අය මේ සම්මා දිට්ඨියේම කොටසක් විදිහට පෙන්ලා තියෙනවා. ඒතර යෝගාවචරයේක් ඊළඟට දෙනම් උනන්දු වෙනවා මේ සාමාන්‍ය සම්මා දිට්ඨිය නැත්තම් මේ කම්මස්සගත සම්මා දිට්ඨිය කර්මයේ කර්මඵලයේ අදහන සම්මා දිට්ඨියෙන් ඔබට යන්න. ඉතින් ඒකත් සාකච්ඡා කරනවා මහා චත්තාරීසක සූත්‍රයේදී එහෙම. එතෙන්දී සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියලා ඒ සම්මාදිට්ඨියත් පෙන්ලා දෙනවා. ඒ සම්මාදිට්ඨියේදී අපි ප්‍රතිපදාවක් වඩනවා, වුමනාවෙන් මේ පැත්තට හැරෙනවා. තමා තුළ විශේෂයෙන්ම තියුණු නුවණක්, එහෙමත් නැත්නම් විනිවිද යන නුවණක්, භාවනාමය නුවණක් ඇති කරගන්න විශේෂ වෑයමක් යොදනවා. ඒ හරහා තමයි මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය වැඩෙන්නේ. අපි තව ඉදිරියේදී ගැන සාකච්ඡා කරමු. ඒතර මේ විදිහට දැන් අපි සම්මා දිට්ඨියට සැහෙන පදනමක් ඇති කරගත්තා. අද අපිට ඒ ඔස්සේ තව ටිකක් ඉස්සරහට යන්න පුළුවන්. එතකොට දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ සම්මා දිට්ඨිය සම්බන්ධයෙන් දෙවන විවරණ ඉදිරිපත් කරනවා. උන්වහන්සේ අහනවා දැන් මේ විදිහට ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ සම්මා දිට්ඨිය ඉදිරිපත් කරාම එතන ඉන්න භික්ෂුන් වහන්සේලා ඒක අනුමත කළා ඒකට අනුමෝදන් වෙනවා ඒකට සාදු කියනවා ඊට පස්සේ උන්වහන්සේලා මහනවා අනුමෝදිත්වා ආයස්මන් ආයස්මන්තං සාරිපුත්තං උත්තරින් පඤ්ඤං ආපුච්චින් ආපුච්චෝ සියාපනාවසෝ අඤ්ඤෝපි පරියායෝ යතා අරිය ශාවකෝ සම්මාදිට්ඨි හොති දැන් මේ අපි ඉදිරිපත් කරපු මේ කර්මයේ කර්මඵලය අදහාගෙන කටයුතු කරන මේ සම්මාදිට්ඨියට එහා ගිය නැත්නම් වෙනත් සම්මාදිට්ඨියක් තියෙනවද ඉතින් එතකොට සාරිපුත්‍ර මහරහතන් වහන්සේ දේශනා කරනවා ඔව් එහෙම කියන්න පුළුවන් තවත් සම්මාදිට්ඨිය වෙනත් ආකාරකින් විස්තර කරන්න පුළුවන් කියලා තමයි දැන් මේ අලුතෙන් තව ක්‍රමයක් ඉදිරිපත් කරන්නේ යතෝකෝ ආවසෝ අරිය ශාවකෝ ආහාරංච පජානාති ආහාර සමුදයංච පජානාති ආහාර නිරෝධංච පජානාති ආහාර නිරෝධ ගාමිනින් පටිපදංච පජානාති එතකොට මේ ආහාර සම්බන්ධ වාරයේ ඉදිරිපත් වෙනවා. මේ පින්වතුන් අහලා ඇති දහමේ එනවා ආහාර හතරක් ගැන. චත්තාරෝ මේ ආවුසෝ ආහාරා භූතානං වා සත්තානං ස්ථිතියා සම්භවේසීනං වා අනුග්‍රහය. කත මේ චත්තාරෝ. එතකොට මේ උපන් සත්වයින්ට ඒ අයගේ යහපත් පැවැත්ම මිස එයාගේ දිගට මේ කය පවත්වන්න මේ මේ මේ තමන්ගේ ජීවිතේ පවත්වන්න ඒ වගේමයි නූපන් උපදිමින් සිටිනා වූ සත්වයින්ට ඒ තමන්ගේ ඉපදීම දක්වා ඒ ටික පවත්ව ගන්න. එතකොට මෙන්න මෙහෙම මුල් වෙන උදව් වෙන ආහාර ස්වභාවයන් තියෙනවා. ඒතර මෙන්න මේ ආහාර හතරක් බුදුහාඳුර දේශනා කරනවා. කතමේ චත්තාරෝ මොනවද හතර? කබලින්කාරෝ ආහාරෝ ඕලාරිකෝ වා සුකුමෝවා. මේ කඩලා කන මේ ආහාරයක් තියෙනවා. ඒක සමහරට ගොරෝසු වෙන්නත් පුළුවන්, සියුම් වෙන්නත් පුළුවන්. පස්සෝ දුතියෝ. දෙවැන්න වෙන්නේ ස්පර්ශ ආහාර. මනෝ සංචේතනා තතිය. එතකොට මනසින් පහල කරගන්නා විවිධ චේතනාපූර්වක කටයුතු ඒක තුන්වෙනි ආහාරය. විඥානං තතුත්තා. විඥාන ආහාරය හතරවෙනි එක. දැන් මෙහි මේ කාරණාව මෙහෙම කිව්වහම ඉතින් අපිට ඒතරම්ම තේරෙන්නේ නැති නිසා අපි ටිකක් මේකේ විස්තරවලට යමු. ඒතර කබලින්කාර ආහාරය කිව්වහම මේ පිටුන්ට ඒක නම් ඒතරම්ම මාරු එකක් නැහැ තේරුම් ගන්න. මොකද අපි කවුරුත් ඉතින් මේ ආහාර වලින් තමයි යැපෙන්නේ ඒක තමයි අපිට තේරෙන්නේ. ඉතින් ඒකට සැහැණ එක්කෝලෝලත්වයක් එහෙමත් වෙන්නත් පුළුවන්. නැතම් කෙනෙක් ඒ නිසා ආහාර කියන එක ඒ තමන්ගේ හිත සතුට කරගන්නත් ගන්නවා. ආහාරයක් සාමාන්‍යයෙන් අපි අරගන්නේ මේ කියන්නේ කබලින්කාර ආහාරය, මේ කෑලි කටලා කන, බත් පිට්ටු වගේ දේවල්. මේ කෙසේ වෙතත් මේ ආහාරය අපි අරගන්නේ මේ කය පෝෂණය කරන්න. මේ කය නඩත්තු කරන්න. මොකද මේ කය යැපෙනවා ආහාර මත. ඒ නිසා අපිට මේ කය නඩත්තු කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා උපන් දවසේ ඉඳන් අපි යම්කිසි ආහාරයක් ගන්නවා. එතකොට මේ ආහාර සම්බන්ධයෙන් තමයි මෙතන මේ කතා කරන්නේ. එතකොට මේක තව ටිකක් ගැඹුරින් විස්තර වෙන සූත්‍රයක් හම් වෙනවා පුත්තමංශ සූත්‍රය කියලා. ඉතින් මේ පුත්තමංශ සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ මේ කබලින්කාර ආහාරය පුත්‍ර මංශයකට උපමා කරනවා. ඒක ඊටාම ගැඹුරු කාරණාවක්. ඒ වගේමයි ටිකක් හිතට වදින කාරණාවක් මේ දෙන උපමාව. ඒ බුදුරජාන් වහන්සේ උපමාවක් දෙනවා යම්කිසි අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඉන්නවා. ඉතින් ඒ දෙන්නා තමන්ගේ එකම දරුවෙක් ඉන්නවා එකම පුතෙක් ඉන්නවා. ඒ පුතත් එක්ක දීර්ඝ මාර්ගයකට පිවිසෙනවා. ඒ ඒ දීර්ඝ මාර්ගය හැබැයි වැටලා තියෙන්නේ කාන්තාරයක් කරහා. ඒතර මේ කාන්තාරයේ හරහා යනකොට මේගොල්ලන්ගේ ආහාර සම්පූර්ණයෙන්ම ඉවර වෙනවා. වතුර එහෙමත් ඉවර වෙනවා. දැන් ඉතින් මොකද කරන්නේ? දැන් තුන් දිනාටම මැරෙන්නයි වෙන්නේ. මොකද දැන් ආහාර ඉවරයි. තව සෑහෙන දුරක් යන්නත් තියෙනවා. ආපස්සට යන්නත් බැහැ. දැන් කාන්තාරේ මැද්ද ඉන්නේ. දැන් එතකොට කතිකාවක් ඇතිවෙනවා. දැන් කොහොමද ඉතින් අපි තුන් දෙනාම මැරෙනවද දැන් ඉතින්? මොකද දැන් මේ විදිහට ගියොත් නම් තුන් දෙනාටම මැරෙන්න තමයි වෙන්නේ. නැත්තම් අපිට මොකක් හරි උපක්‍රමයක් තියනවාද බේරෙන්න. ඉතින් එතකොට බුදුන් වහන්සේ මෙතෙන්දී කියනවා දැන් මේ දෙන්න අම්මයි තාත්තයි කතිකාවකට එනවා. එහෙමනම් ඉතින් කරන්න දෙයක් නැහැ. අපි මේ පුතා මරමු. පුතාව මරලා ඒ මස් කොටස් දෙකක් අරගෙන ඇට සහිත කොටස එක කොටසකුත් ඉතිරි මස් සහිත කොටස තව කොටසකුත් විදිහට හදාගෙන අපි මේ පුත්‍ර මාංශය අනුභව කරමින් අපි දෙන්නවත් කොහොම හරි එහෙමනම් මේකෙන් ගැලවිලා යමු. නැත්නම් අපි තුන්දෙනාටම මැරෙන්නයි වෙන්නේ. ඊට මෙහෙම කතිකා කරගෙන මේ පුතාව මරලා මේ ආහාර දැන් මේ පුත්‍ර මාංශය ඒ අය කමින් තමයි ඉස්සරහට යන්නේ. ඊට පස්සේ තවදුරටත් බුදුරජාන් වහන්සේ විස්තර කරනවා දැන් මේ අය මේ ආහාර ගනිද්දී කෝ මගේ පුතා කෝ මගේ පුතා කෝ මගේ මේ එකම පුතා කියලා මේ සමහරලාට අඬ අඬා පපුවේ අත් ගහ ගහ තමයි මේ ආහාරය ගන්න. ඉතින් එහෙම ආහාර ගනිද්දී බුදුරජාන් වහන්සේ අහනවා තංකින් මඤ්ඤත භික්කවේ අපිනුතේ දවායවා ආහාරං ආහාරේයු දැන් මහන්නේ මේ විදිහට මේ දෙන්නා මේ එකම තමන්ගේ දරුවා මරලා ඒ ආහාරය ගන්නකොට ඒක මේ කුමක් හෝ ක්‍රීඩාවක් පිණිස ගන්නා ගතියක් විනෝදේ පිණිස ගන්නා ගතියක් එහෙම තියෙනවද? ඒකට ඉතින් ස්වාමීන් වහන්සේලා උත්තර දෙනවා නැත්නම් මේ ස්වාමීනි. මදායවා ආහාරං ආහාරේයු. ඒතර මේ තමන්ගේ මදය වඩා ගන්න එහෙම විදිහකටද මේ ආහාරය ගන්නෙ? නැත මේ ස්වාමීනි. ඊළඟට මණ්ඩනායවා ආහාරං ආහාරේ. එතකොට මේ කය සරසවන්න එහෙමද මේ ආහාරය ගන්න. කය ලස්සන කරගන්න සරසවන්න එහෙමද මේ ආහාරය ගන්න. නැත මේ ස්වාමීනි. විභූෂනායවා ආහාරං ආහාරේ. එතකොට මේ කයේ තව පොඩ්ඩක් ලස්සන කරගෙන තව ටිකක් විභූෂණ පාන්න එහෙමද මේ ආහාර ගන්න. නැත මේ ස්වාමීනි. නොහේතම් බන්ති. තනුකේ තනුතේ භික්ඛවේ යාවදේව කන්තාරස්ස නිත්තරණත්තාය ආහාරං ආහාරේයන්ත. ඒතර මහණේ හුදෙක් මේ කාන්තාරෙන් ඈතර වෙන්න පමණයි නේද මේ ආහාරය අරගන්නේ. එහෙමයි සාමි. කියලා එතකොට මේ වික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා. දැන් බුදුරජාන් වහන්සේ කියනවා මහණෙනි මම මෙන්න මේ ස්වરૂපයෙන් තමයි මෙන්න මේ උපමාවෙන් තමයි කබලින්කාර ආහාරය විස්තර කරන්නේ. ඒව මේකෝ අහම්බික්කවේ කබලිකාරෝ ආහාරෝ දට්ටබ්බෝති වදා. මෙන්න මේ මට්ටමින් ඕනේ කබලින්කාර ආහාරය දැනගන්න. ත්‍රිපින්ගන්ත මෙතන මේ උපමාව අතිම ප්‍රබල උපමාවක්. අපි තේරුම් ගත යුතුයි. එතකොට මේ ආහාර ලැබිලා තියෙන්නේ මේ කය පවත්ව ගන්න. උදෙක් මේ කය පවත්වගෙන තමන් Brahmacharya වාසයක් කරනවා නම් මහානකමක් පුරනවා නම් ඒ මහානකම පුරා ගන්න. එහෙමත් නැත්නම් මේ ශාසනයට නැඹුරු වෙලා මේ විපස්සනාවක් වඩමින් තමන්ගේ හිත පිරිසිදු කරගන්න වෑයම් කරනවා නම් එහෙනම් ඒ කටයුත්ත කරගන්න. නැතු මේ ආහාරයෙන් අපි කෙලෙස් උපදව ගත්තොත් එතනත් අපි කෙලෙස් තමයි උපදව ගන්න. ඒ නිසා ධහමේ විස්තර වෙනවා අපි ආහාර ගන්නකොට ප්‍රත්‍යවේක්ෂා කළා ආහාර ගන්න කියලා. පටිසංඛායෝනසෝ පිණ්ඩපාතම් පටිසේවාමි නේව දවාය නමදායන මණ්ඩනාය න විභූෂනාය යාව දේව ඉමස්ස කායස්ස තිතියා යාපනාය විහිංසෝ ප්‍රතියා භ්‍රමචර්යානුග්ගහාය කියලා ඉතින් මේ විදිහට විස්තර වෙනවා. එතකොට මේ ආහාරය ගන්නේ මේකේ ක්‍රීඩාවක් වෙනස නෙමෙයි. ඒතර මේ කය මේ කය ලස්සන කරගන්න කියලා නෙමෙයි. ඊළඟ කය විභූෂණ පාන්න මේ කයෙන් මල්ව පොරකාරයෝ වගේ එහෙම මෙව කරන්න ඒකවත් නෙමෙයි. මේක ගන්න අර්ථය තමයි මේ දැන් පුරාගෙන යන මේ සමත විපස්සනාවන් තව ශක්තිමත් කරගන්න ඒකට රුකුලක් වශයෙන් මේ කය පවත්ව ගන්න. මොකද මේ කයට ආහාර අවශ්‍යයි. ආහාර නැතුව මේක තියාගන්නත් බෑ. ආහාර නැතුව මේක පවත්වන්නත් බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සම්මේ සත්තා ආහාරක්තිතිකා කියලා සඳහන් කරනවා. සියලු සත්වයින් මේ ආහාරය මත යැපෙනවා. ඒ නිසා අපි කයට ආහාර නොදී අත්කලමතානියෝග කරියොත් ඒකත් වැරදි. ඒ නිසා කය පෝෂණය කිරීම වැදගත්. කය ආරක්ෂා කිරීම වැදගත්. මේ කයට අවශ්‍ය කරන පෝෂණය ලබා දීම වැදගත්. ඒ නිසා මේ ආහාර සම්බන්ධයෙන් ආහාරයේ මත්ඤ්‍යුතා කියලා වෙනමම පසලොච්චරණ ධර්මයන්ගේ ගුණයක් විදිහටමත් පෙන්වනවා. ඒ නිසා මේ ආහාරයේ ප්‍රමාණය දැනගැනීම සුදුසු නුසුදුසු ආහාර සප්පාය අසප්පාය ආහාර දැනගැනීම ඒක ලොකු නුවණක්. ඇතැම් වෙලාවට අපි තමන්ගේ ශරීර සෞඛ්‍යට නොගැලපෙන ආහාර ගන්න වෙනවා පුළුවන්. එහෙමත් නැත්නම් වැඩිපුර ආහාර ගත්තා වෙන්නත් පුළුවන්. ආහාර තියෙද්දි අඩුවෙන් ගත්තා වෙන්නත් පුළුවන්. ඉතින් මේ වගේ අත්තරදීම් වෙන්න පුළුවන්. ඒ නිසා හැබැයි වැදගත් වෙන්නේ පුළුවන් ද Tamanට තේරුම් ගන්න මේ මට්ටමේදී දැන් මේ කයේ මොනවා හරි රෝගී තත්ත්වයක් එහෙම තියෙනවා නම් ඒවට විරුද්ධ නොවන ඒවට ඒකට තව ඒ රෝගී තත්ත්වය උත්සන්න නොවන ආහාර අරගන්න මට පුළුවන් මට පොඩ්ඩක් එතෙන්දී පරිස්සමේ මේ රෝගී තත්ත්වය උත්සන්න නොවෙන්න ඒකට ඒක තව වැඩි නොවන ආහාර පොඩ්ඩක් තෝරලා බේරලා ගන්න පුළුවන් නම් ඉතින් වඩා හොඳයි. ඒ වගේමයි Tamanට යැපෙන ප්‍රමාණයත් අපි දැනගන්න. එතකොට අපි ඕනට වඩා ආහාර ගත්තොත් එහෙම අපි ඊළඟට භාවනාවක් එහෙම කරන්න ගියාම නිින්ද යනවා. බත් මත ඇති වෙනවා. ඒ නිසා ඒ පැත්තත් තේරුම් ගැනීම වැදගත්. දැන් මේකේ සමබර ආහාර වේලක් ගැනීම ගැනත් ඉතින් අද මේ කාලේ හොඳටම ඉතින් කතා කරනවා. ඒතර මේ කය පෝෂණය වෙන්න විවිධාකාර සංඝටක අවශ්‍ය වෙනවා. පෝෂ්‍ය පදාර්ථ අවශ්‍ය වෙනවා. ඉතින් ඒවා අන්තර්ගත වෙන සමබර ආහාර වේලක් වට ගන්න පුළුවන්. ඒකට ඉතින් මේ වගේ කාරණා අපි මුල් කරගෙන ටිකක් මේ ආහාරය සම්බන්ධයෙන් සැලකිලිමත්ව ඒ ආහාරය ගන්නවා නම් මේ ආහාර ගැනීම නිසා සිද්ධ වෙන කෙලස් ටික වළක ගන්න පුළුවන්. නැත්නම් පිට වෙන්න පුළුවන් දෙයක් තමයි අපිට හොඳ ආහාරයක් ලැබුණාම අපේ අපේ ලැබීම සම්බන්ධයෙන් අපි අනිත් අයත් එක්ක සංසන්දනය කරන්න පෙළඹෙන්න පුළුවන්. මට ලැබුණා මට පින් තියෙනවා මං තරම් පින් කළා නැහැ අනිත් අය කියලා. ඒතකොට තමාව තමන් උඩින් තියාගන්න ගතියක් ආත්ම වර්ණනාවක් කෙනෙක් කුජලයේ තනා ගැනීමක් සිද්ධ වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මාන්නක්කාර ගතියක් ඇති කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ ආහාරයේ ලෝලත්වයක් කෑදර ගතියක් ඇති වෙන්නත් පුළුවන්. ආහාරය හොඳට ලැබුණ නැත්නම් ඒ ලැබිච්ච කෙනෙක්ගේ ආහාරය දිහා බලලා ඊර්ෂ්‍යාවක් ඇති කරගන්නත් පුළුවන්. ඒකට අර කෙලිදෙලෙන් මේ ආහාර ගන්න ගිහිල්ලා තමන්ගේ නොසලකලීමත්කම වැඩි වෙන්නත් පුළුවන්. ඉතින් මේ වගේ විවිධ පැතිවලින් අපි මේ ආහාර ගැනීමේදී කෙලෙස් වලට මේ හිත නතු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි එතනදී සැලකිලිමත් වේ යුතුයි පරිස්සම් වේ යුතුයි. දැන් මේ භවනාවක් කරගෙන යන අවස්ථාව ශාසන ප්‍රතිපදාවක් රකින්නයි මමත් උත්සාහන්ත වෙන්නේ. පුළුවන් ද එහෙනම් මේ ආහාරය මේ මදේ පිණිස ප්‍රමාදයේ පිණිස පාවිච්චි නොකර මේ කයේ යැපීම පිණිස මේ Brahmacharya වාසය දිගට කරගෙන යාම පිණිස මේ කය නලත්තු කිරීම පිණිස පමණක් මේ කාන්තාරයෙන් එතර වීම සඳහා පමණක් මේ ආහාරය පරිහරණය කරන්න පුළුවන්. ඒක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය. ඒ නිසා මේ පින්තුන් මේ පින්තුන්ට හුරු ඇති සිල්ගත් දවස් වලට එහෙම ඒ ප්‍රත්‍යක්ෂා කළා එහෙමත් ආහාර ගන්නවා. ඉතින් ඒක ඇත්තම භික්ෂුන් වහන්සේලාට ප්‍රතිපදාවක් වශයෙන් බුදුරජාණන් වහන්සේ කියලා දීලා තියෙනවා. ඒතකොට පින්නපාතයක් පිළිගන්නකොට ඊළඟට ඒක අනුභව කරනකොට වළඳනකොට විශේෂයෙන්ම ප්‍රත්‍යක්ෂා කළා ආහාරය අනුභව කරන්න කියන එක සඳහන් කරනවා. ඉතින් මේ විදිහට කවුරු හරි කෙනෙක් හොඳට මේ ආහාරය, කබලින්කාර ආහාරය හොඳින් දැනගෙන කටයුතු කරනවා නම් බුදුරජාණන් දේශනා කරනවා ආහාරේ පරිඤ්ඤාතේ පංචකාම ගුණිකෝ රාගෝ පරිඤ්ඤාතෝ හෝති. මේ පංචකාම ගුණයන් හා සම්බන්ධව අපේ හිතේ ඇතිවෙන ඒ රාගය. දැන් මේ පිංගුතුන් දන්නවා එහෙන් රූප බලන්න අපේ හිතේ කැමැත්තක් තියෙනවා. කනෙන් හොඳ සද්ද අහන්න අපේ හිතේ කැමැත්තක් තියෙනවා. නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරන්න පුදුම කැමැත්තක් තියෙනවා. ඉතින් අපි කැමැති සුවඳ තියෙනවා. ඉතින් ඒ ටික ආග්‍රහණය කරගන්න පුදුමාකාර ලෝලත්වයක් ආසාවක් තියෙනවා. කයෙන් කැමැති ස්පර්ශ ලබන්න ලොකු ආසාවක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ ඉඳුරන් පිනවන්න මේ කාම ලෝකේ අපිට පුදුමාකාර ආසාවක් තියෙනවා. මේ යම්ස කෙනෙක් මේ ආහාරය සම්බන්ධයෙන් ගැඹුරින් අධ්‍යයනය කරමින් ඒ පිළිබඳව සතිය පිහිටවමින් ආහාරය සම්බන්ධනොත් ආහාර ගැනීම සම්බන්ධනොත් හොඳට තමන්ගේ අවධානය යොමු කරමින් කටයුතු කරනවා නම් එවනම් පින්වත්නි අපිට මේ හිතේ ඒ හා සම්බන්ධය ඇති වෙන පෙරලිය. හොඳ ආහාරයක් ඇති වුනහම සමාවට හිතේ ඇති වෙන මාන්නක්කාර ගතිය, අනිත් අයව පහත් කරන ගතිය, මේ ආහාරයට ඇති වෙන කෑදර ආසා කරන ගතිය ඒවා හඳුනා ගන්නත් පුළුවන්. ආහාරයක් නොලැබුණාම ඒකට හිතේ ඇති වෙන ගැටෙන ස්වභාවය තවත් කෙනෙක්ගේ ආහාරයකට ඊර්ෂ්‍යා කරන ස්වභාවය, ඒකට කෑදර ගතියක් ඇති කරගන්නා ස්වභාවය. ඉතින් මේ වගේ හිතේ ඇති වෙන පෙරලිය හඳුනා ගන්නත් පුළුවන්. එතකොට ඇත්තටම මේ කබලින්කාර ආහාරය තුලින් බුදුරජාණන් වහන්සේ එහෙනම් යම්සි මඟ පෙන්වීමක් කරනවා මේ පංචකාමයන්ට අපේ හිතේ ඇතිවෙන ආසාව තේරුම් ගන්න. විශේෂයෙන්ම රාග නිශ්චිත බව එහෙමත් නැත්නම් ද්වේෂ නිශ්චිත, පටිඝ නිශ්චිත ස්වභාවය මේ දෙක හොඳට තේරුම් ගනිමින් අපි ආහාර ගන්නා කටයුත්තේ යෙදෙනවා නම් කියන්නේ හිත දිහා හොඳ අවබෝධයක් සහිතව මේ ආහාර ගැනීමේ කටයුත්තේ නිරත වෙනවා නම් ටික ටික අපිට පුළුවන් වෙයි මේ කෙලෙස් ටික හඳුනාගෙන ඒ ටික ඉවත් කරන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංචකාම විනිකේ රාගේ පරිඤ්ඤාතේ නත්තිතං සංයෝජනං යේන සංයෝජනේන සංයුත්තෝ අරිය ශාවකෝ පුන ඉමං ලෝකං ආගච්ඡේවි. ඉතින් යම්ස කෙනෙකුට හොඳට මේ පංචකාමයන් කෙරෙහි හිතේ ඇතිවෙන ආසාව සම්බන්ධයෙන් අවබෝධයක් සහිතව කටයුතු කළා ඒක දුරු වෙන පරිද්දෙන් එයා කටයුතු කළා නම් එහෙනම් ඉතින් එයාට මේ ලෝකෙට ආයෙ එන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ අනාගාමී තත්වයටම යන්න පුළුවන් කියන එකයි සඳහන් වෙන්නේ. මොකද මේ කාමයන්ට තියෙන ඒ කාම රාගය සම්පූර්ණයෙන්ම දුරු වෙලා යනවා මේ විදිහට කටයුතු කරාම. පටිගය සම්පූර්ණයෙන්ම දුර වෙලා යනවා මේ විදිහට කටයුතු කරනවා. ඒ නිසා අපි තේරුම් ගන්න තියෙන්නේ මේ අබලින්කාර ආහාරයේ පුදුමාකාර ගැඹුරක් තියෙනවා. අපි ඒ නිසා නිවරදිව මේ ආහාර ගැනීමේ ක්‍රියාවලිය ගන්න ආහාරය පිළිබඳව උනත් දැනුවත් වෙනවා නම් සෑහෙන අපේ හිතේ කෙලෙස් පිළිබඳ දැනුවත් වීමකුත් වෙන්න අවස්ථාවක් තියෙනවා. ඒක ඉතින් අපිට හිතෙන්න පුළුවන් ආරම්භ කරද්දී අපිට එකපාරටම හිත දිහා බලන්න බෑ. මොකද හිතේ নানা ප්‍රකාර දේවල් පහළ වෙනවා. ඉතින් අපිට පුළුවන් මේ ආහාර ගන්න ක්‍රියාවලිය දිහා බලන්න. ආහාරය අනනකොට ආහාරය කොහොමද දැනෙන්නේ? ඊළඟට මොනවද මේ අලන්නේ? අලද්දි කොහොමද දැනෙන්නේ? ඊට පස්සේ කටේ දාලා හපනකොට කොහොමද අපිට රස දැනෙන්නේ? එතකොට මේ මේ ක්‍රියාවලිය හොඳට සිහිය පැවැත්වීමක්. විවිධාකාර දේවල් වලට අතීතයට අනාගතයට හිත යන්න නොදී වෙන වෙන අරමුණු වලට හිත යන්න නොදී ඒ තමන් මේ වෙලාවේ ආහාර අනුභව කිරීමේ ක්‍රියාවලියක නිරත වෙනවා. ඒ රසයන් තමන්ට ඒ මොහොතේදී දැනෙනවාද? ඒ රසයටත් මොකද වෙන්නේ? ඒ දැනෙන රසය දිගට තියෙන රසයක් නෙමෙයි. විවිධාකාර රස මතුවෙන්න පුළුවන්. පැයි මතුවෙන මතුවෙන රසයක් පාසා ඇතිව විපරිණාමයකට ලක් වෙලා වෙනස් වෙන වෙනස් වෙලා අවසන් වෙන ආකාරය ඇතිව නැතිව යන ආකාරය දකිමින් කෙනෙක් මේ ආහාරය ගන්නවා නම් වළඳනවා නම් ඉතින් එතන තනිකරම භාවනාවක් තියෙන කායानुපස්සනාවක් තියෙන ඊට පස්සේ ඒ අතරේ ආහාරය මූනික කරගෙන හිතේ ඇතිවෙන සිතුවිලිත් හඳුනා ගන්නවා නම් චිත්තානුපස්සනාවක් දක්වාත් යන්න පුළුවන් සමහර විට අපිට මේ ආහාරය ගනිද්දී සතුටක් දැනෙනවා නම් දුකක් දැනෙනවා නම් එතෙන්දී වේදනානුපසනාවක් හදා ගන්න උනත් යන්න පුළුවන්. ඒ නිසා අපිට තියෙනවා මේ සතිපට්ඨානය සඳහා ඍජුවම මේ කබලින්කාර ආහාරය හා සම්බන්ධයෙන් අපිට යොදා ගන්න පුළුවන්. අසිතේ පීතේ කායිතේ සායිතේ සම්මා පරිණාමං ගච්ඡති. ඔය විදිහට බුදුහාඳුරේ අසිත පීත කායිත සම්බන්ධයෙන් මේ කැලි කැලි කඩලා කන ආහාර නැත්නම් මේ බොන ආහාර ඉතින් මේ විවිධ පට්ටමේ මේ දේවල් තියෙනවා. ඉතින් ඒ හා සම්බන්ධයෙන් හොඳට සිහියෙන් කටයුතු කරා නම් එක පැත්තකින් අපි ආහාර ගන්නා ක්‍රියාවලියේදී හිතේ ඇතිවන පරිවර්තනයත් අඳුන ගන්න පුළුවන්. ඒ කෙලෙස් සිතුවිලි එහෙමත් අඳුන ගන්න පුළුවන්. අනිත් පැත්තට සතිය පුදවාගෙන මේ සතියේ ප්‍රතිමත් භාවය තුළින් හිතේ තව එකඟතාවයක් සමාධිමත් භාවයක් හදාගෙන මෙතන විපස්සනාවක් වඩා ගන්නත් පුළුවන්. ඒ නිසා ඒ බඳු ගැඹුරු දර්ශනයක් මේ කබලින්කාර ආහාරය සම්බන්ධයෙන්ුත් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරලා තියෙනවා. ඊට පස්සේ උගන්වනවා කතංච භික්ඛවේ පස්සා පස්සාහාරෝ දත්තබ්බු. කොහොමද මහන්නේ මේ ස්පර්ශ ආහාරය දත යුත්තේ? විතර මේ ස්පර්ශ ආහාරය කියන්නේ මොකද්ද? විතර මේ අපි ඇහෙන් රූප බලනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ගඳ සුවඳ බලනවා, දිවෙන් රස බලනවා, කයෙන් ස්පර්ශ ලබනවා, මනසට අරමුණු වෙනවා. ඒතර මෙන්න මේ සලායතනයන්ට ඊට අනුරූප අරමුණු හමු වෙනවා ස්පර්ශ වෙනවා. ඉතින් එතකොට මෙන්න මේ සලායතනයන් මුල් කරගෙන තමයි මේ ස්පර්ශ ආහාරය මතක් කරලා තියෙන්නේ. අපේ නිතරම කැමැත්තක් තියෙනවා ඇහැට රූප පෙන්න පෙන්න ඉන්න. ඒක ආහාරයක් වශයෙන් පෙන්නවා. දැන් අපි යන්නේ ටිකක් තවත් ගැඹුරකට. සාමාන්‍යයෙන් අපි මේ පැති හිතලා නොතිබෙන්න පුළුවන්. අපිට ඉතින් කනබොන ආහාරය නම් වැටහෙනවා. නමුත් දැන් මේ පෙන්වන්නේ ඉඳුරන් පරිහරණය සම්බන්ධ. අපි මේ ලැබිච්ච ඉඳුරන් පුලුවන් තරම් පරිහරණය කරමින් ඉඳුරන් පිනවන්න පුදුමාකාර ආසාවක් තියෙනවා. එහෙන් රූප බලලා ඒ තුලින් සතුටක් උපදව ගන්න. පිනවීමක් ලබන්න. ඊළඟට කණෙන් සද්ද අහලා ඒ තුලින් සතුටක් උපදව ගන්න, පිනවීමක් ලබා ගන්න. ඊළඟට නාසයෙන් ගඳ සුවඳ බලලා ඒ තුලින් සතුටක් උපදව ගන්න. දිවෙන් රස බල බලා සතුටක් උපදව ගන්න. කැමති කැමති දේවල් කැමති කැමති අය ස්පර්ශ කරමින් සතුටක් උපදව ගන්න. ඉතින් ඒකක් ලොකුවට නැත්තම් මනසෙන් කල්පනා කර කර ඒ Taman තනා මනසින් තනාගත්ත ලෝකවල ගත කරමින් සතුට උපදව ගන්න. ඉතින් මෙන්න මෙහෙම ඇබ්බැහියක් අපි කාතුලක් තියෙනවා. ඉතින් එතකොට එහෙනම් මේක ආහාර ගැනීමක්. මේ ස්පර්ශ ආහාරය තමයි එතෙන්දී බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඉතින් මේ ආහාරය ගැන බුදුහාමුදුරුවෝ මෙතෙන්දිත් ඊටාම කදිම උපමාවක් දෙනවා. කොහොමද මේ ස්පර්ශ ආහාරය දත යුත්තේ? කොයි විදිහටද මේක තේරුම් කරන්නේ? ඉතින් එතෙන්ද දෙන උපමාව තමයි මේ හැම ගලවපු එළ දෙනක් ගැන. දැන් හැම සම්පූර්ණයෙන් ගලවලා තියෙන හැබැයි මේ සතා මැරිලා නැහැ. මේ හැම ගලවපු එළ දෙන අ බිත්තියක් ගාවට එහෙම ගියොත් ඒ විත්තියේ ඉන්න පුළුවන් ඌණ ඉන්න පුළුවන් තව කරපොත් ඉන්න පුළුවන් තව මොන් එක එක જાති ක්‍රමසත්තු ඉන්න පුළුවන් අර විත්තියට හේත් වෙලා විත්තියේ ගාව ඉන්න මේ එළදෙනගේ තේ ගඳ එලේවල ගඳ ඉතින් හොඳටම දැනෙනවා මොකද හමක් නැහැ ආවරණයක් නැහැ ඒ නිසා මේ බිත්තේ ඉන්න සත්තු ටික ඇවිල්ලා දැන් මේ සතාව වට කර ගන්නවා. ඌව හපල කනවා මොකද හමක් නැහැ. විවෘත වෙලායි තියෙන්නේ. ඊට පස්සේ ඒකෙන් බේරෙන්න කියලා මේ සතා ගහක් යටතකට එහෙම ගියොත් එක්ක මේ ගහේ කුරුමිනියෝ ඉන්නවා ගහේ හූඹි ඉන්නවා වේයෝ ඉන්නවා එහෙමත් නැත්නම් දිමියෝ ඉන්නවා ගහ යටත් තව තවම විවිධ සත්තු ඉන්නවා මේ සත්තු ටික ඇවිල්ලා මේ හැම ඉවත් කරපු මේ එළදෙනව වට කරගන්න. එතරම් ගැලවීමක් නැහැ. ඊළඟට ඒකෙන් මේරෙන්න ගිහිල්ලා වතුරකට බැස්සොත් අපි හිතමු ඇලක් තියුණා ඇලට ගිහිල්ලා බැස්සා. එතෙන්දෙත් හැබැයි ගැලවෙන්න විදිහක් නෑ. මොකද එතනත් මාළු ඉන්නවා, ඉබ්බෝ ඉන්නවා. තේ විවිධාකාර මේ ජලය ආශ්‍රය කරගත්ත සත්තු ඉන්නවා. තුන් ටික ඇවිල්ලා පොටල කන්න බලනවා. දැන් මොකද හැම ගැලවිලා තියෙන්නේ. ඒතකොට ඉතින් ලේ එනවා. ඉතින් ඔක්කොම ටික හොඳට විවෘතයි. ඉතින් අර සත්තු ටික ඇවිල්ලා කනවා. දැන් ඒකෙන් ගැලවෙන්න කියලා මේ එක විවෘත භූමියකට ගියොත් අපි දුව පිට්ටනියකට ගියා. දැන් බිත්තියක් ඇත්තෙත් නැහැ. ගහක් ඇත්තෙත් නැහැ, වතුර ඇත්තෙත් නැහැ. නිකන් විවෘත අවකාශයක් තියෙන. හැබැයි එතකොට මේක මේ අවකාශයේ ඉන්න පියාඹගෙන යන සත්තු ඉන්නවා, කුරුල්ලෝ ඉන්නවා, ගිජුලිහිණි වාහරමේ ඉන්නවා, මැස්සෝ ඉන්නවා, මදුරුවෝ ඉන්නවා. ඉතින් මේ සත්තු ටික ඇවිල්ලා දැන් ආයිත් මේ සතාව මේ හැම ඇරපු එළදෙනව වට කර ගන්නවා. ගැලවීමක් ඇත්තෙම නැහැ. කොහෙන් හරි හැමතිස්සෙම මේ සතාගේ මස්තික කන්න මේ විවිධ තැන්වල ඉන්න සත්තු ටික වට කර ගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ විදිහට දකින්න මේ ස්පර්ශාහාරය. ඒත් අපිට මේ ඉඳුරන් ලැබිලා තියෙනවා. ඒකත් ඉතින් පිනකට තමයි ලැබුණේ. ඒවා නිරෝගීව ඒ ඉඳුරන් අපිට ලැබිලා තියෙනවා නම් ඒකත් පිනකට තමයි ලැබුණේ. හැබැයි මේ පිනකට ලැබිච්ච ඉඳුරන් හරහා අපිට নানা ප්‍රකාර අරමුණු වෙනවා. ඇහැට රූප නිතර පේනවා සමහරවිට අපි කැමති රූපත් පේනවා අකමැති රූපත් පේනවා. කනට සද්ද ඇහෙනවා කැමති සද්දත් ඇහෙනවා අකමැති සද්දත් ඇහෙනවා. නාසයට ගඳ සුවඳ දැනෙනවා කැමති සුවඳක් දැනෙනවා අකමැති ගඳක් දැනෙනවා. සමහර විට දිවට ස්පර්ශයක් දැනෙනවා. ඉතින් එතෙන්දී කැමති වුණත් අකමැති වුණත් ඒවා සමාහට විඳ ගන්න සිද්ධ වෙනවා. කයටත් විවිධ කැමති ස්පර්ශත් ලැබෙනවා. සමාහට කෙනෙක්ගේ විවිධාකාර අතුල්පතුල් පහරවල් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ආයුධ වලින් කරන පහර දීම් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් දඬුවම් වලදී ලැබෙන මේවල් පහරවල් කස පහරවල් වෙන්නත් පුළුවන්. ඒ වගේ අපිට මේ කයට පුදුමාකාර දුක් වේදනා ස්පර්ශ වීම සිද්ධ වෙන්නත් පුළුවන්. මනසලත් ඉතින් කැමැති අරමුණු අකමැති අරමුණු දෙකම එන්නත් පුළුවන්. ඉතින් එතකොට අපි හරි විවෘතයි. මේ ඉන්ද්‍රයන් හරහා පුදුම තර්ජනයකට එහෙමත් නැත්නම් ഘോഷාවකට පිළීමකට නිරන්තරයෙන් විවෘත වෙලා තියෙනවා. අපි කැමති වුණත් අකමැති වුණත් සමහරලාට ඒක හරහා යන්න සිද්ධ වෙනවා. දැන් මිට අපි කැමති නෑ යම් දර්ශනයක් දකින්න ඒක තමයි හැබැයි දැන් සිද්ධ වෙන්නේ. අපි භාවනා කරද්දි කැමති නෑ සද්ද ඇහෙනවට හැබැයි ඉතින් සද්ද ඇහෙනවා. අපි හරි අමාරුයි හැමදෙනාටම කියන දැන් නිශ්ශබ්ද වෙන්න කියලා. පාරේ යන බස් එක නවත්තන්න බෑ අපි භාවනා කරනවා කියලා. උඩින් යන හස් යාත්‍රාවක් නවත්තන්න බෑ අපි දැන් භාවනා කරනවා කියලා. ඉතින් මේ විදිහට අපි භාවනා කරනවා කියලා කිසිම සද්දයක් ඉතින් එහෙම නවත්ත ගන්න අමාරුයි. ඉතින් අපි කැමැති සද්ද වෙන්න පුළුවන්, කැමැති සද්ද වෙන්න පුළුවන්. ඒකට අපි විරුද්ධයි. ඒ වගේමයි ගඳ සුවඳ, ඒ වගේමයි රස, ස්පර්ශය. එතකොට මේ අපිට ඉඳුරන් ලැබී තිබීම යහපත පිණිසත් සැලසෙනවා. අයහපත පිණිසත් එහෙමත් නැත්නම් අපි ඒවා වැරදියට පරිහරණය කරන්න ගිහිලා අයහපත පිණිසත් සැලසෙනවා. අපි ඒ වැසීමාව දන්නේ නැත්නම් ඒ වගේමයි මේ ඉන්ද්‍රියන් සම්බන්ධයෙන් කිසිම සංවරයක් ඇත්තේ නැත්තම් අපි නිකන් ඔහේ ඉඳුරන්ට කැමැති කැමැති විදිහට හැසිරෙන්න දීලා ඒකෙන් අපේ හිත විනාශ කර ගන්නවා නම් එතන තියෙන ලොකු හානියක්. ඒ නිසා මේ ඉන්ද්‍රියන් මුල් කරගත්ත මේ සලායතනය මුල් කරගත්ත මේ ස්පර්ශ ආහාරය සම්බන්ධයෙන් අපේ හිතේ ඇති කරගත යුතු ආකල්පය තමයි අර බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඒතර ස්පර්ශය නිසා වේදනාව තමයි පහළ වෙන්නේ. දැන් මෙන්න මේ වේදනා සම්පූර්ණ දැනගැනීමක් මේ ස්පර්ශාහාරය දැනගැනීම තුලින් සිද්ධ වෙනවා කියලා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පස්සේ මික්කවේ ආහාරේ පරිඤ්ඤාතේ තිස්සෝ වේදනා පරිඤ්ඤාතා හොಂತಿ. යම්ස කෙනෙක් හොඳට මේ ස්පර්ශාහාරය ගැන දැනුවත්ව වාසය කරනවා නම් එයාට මේ තුන් ආකාර වූ වේදනාවන් එයාට තේරෙන්න ගන්නවා. පස්සපච්චා වේදනා. ස්පර්ශය නිසායි විවිධ වේදනා පහළ වෙන්නේ. වේදනාව සම්පූර්ණයෙන්ම රඳාපවතින ස්පර්ශයේ මත. අපි අපේ පාදයක අපි හිතමු කටුවක් කරනොත් ඊට අනුරූපව තමයි වේදනාව පහළ වෙන්නේ. ඒ වෙනකොට අපි වැලි මලුවක සක්මන් කරද්දී ඊට අනුරූපව තමයි වේදනාව පහළ වෙන්නේ. කකුල ගිහිලා මුලක ගැටුනොත් ඊට අනුරූපව තමයි වේදනාව පහළ වෙන්නේ. අපි සිමෙන්ති පොළවක නම් පාදයේ තියලා තියෙන ඊට අනුරූපව තමයි වේදනාව පහළ වෙන්නේ. මේ විවිධ වේදනාව පහළ වෙද්දී ඒ වේදනාවේ ස්වභාවය තීරණය වෙන්නේ ස්පර්ශයේ මත. ඒකත් ඇත්තටම හොඳ කර්මස්ථානයක්. වේදනානුපස්සනාවක් වඩද්දී අපි වේදනාව හඳුනා ගනිමින් ඒකේ යථා ස්වභාවය තේරුම් ගන්නවා වගේම ඊට මුල් වෙන ස්පර්ශය කොහොමද සිද්ධ වෙන්නේ කියලත් පොඩ්ඩක් අපිට අවධානය යොමු කරන්න පුළුවන් නම් ඔන්න ඔය ඉදප්පච්චේතාවය අපිට සමාහයට හඳුනා ගන්න පුළුවන්. වේදනාව පහළ වෙන්න නම් අනිවාර්යෙන් ස්පර්ශය සිද්ධ විය යුතුයි. ස්පර්ශය මත යැපෙනවා මේ වේදනාව කියන දේ කියලා අපිට හඳුනා ගන්න පුළුවන් වෙයි. ඒ නිසා ඒ පැත්තත් අපි තේරුම් අරගෙන කෙනෙක් මේ ස්පර්ශාහාරය සම්බන්ධයෙන් හොඳට දැනුවත්ව වාසය කරනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ තැනත්තට මේ තුන් ආකාර වූ වේදනා සම්බන්ධයෙන් ගැඹුරු අවබෝධයක් ඇති වෙනවා. තීසු වේදනාසු පරිඤ්ඤාතාසු අරිය සාගෝ නක්ති කිංචි උත්තරින් කරණීයන්ති වදාමි. එතකොට මේ වේදනාව සම්බන්ධයෙන් ඒබඳු පුදුල් වැටහීමක් අවබෝධයක් යථාබෝධ ඥාන දර්ශනයක් පහළ වුණා නම් එයාට ඉන් එහාට කරන්න දෙයක් නැහැ රහත් වෙනවා. ඒතර මේ ස්පර්ශාහාරය අරිටත් වඩා ගැඹුරුයි. කබලින්කාර ආහාරය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් දැනගත්තා නම් අනාගාමී සත්‍යයටපත් වෙන්න පුළුවන් කියලා බුදුආජාණන් වහන්සේ දේශනා කළේ. ස්පර්ශාහාරය සම්බන්ධයෙන් යම්ස කෙනෙක් ගැඹුරින් අවබෝධ කරගත්තා නම් එයා මේ සියලු ආකාරයේ වේදනා අඳුනා ගනිමින් ඒකේ යථා ස්වභාවය තේරුම් ගනිමින් ඒ තුලින් රහත් අරහත්ත්වයටපත් වෙන්න පුළුවන් කියලා දේශනා කරනවා. ඒ නිසා මේ කාරණාවත් ඊටාම ගැඹුරුයි. එතකොට එහෙනම් අපි සැලකිලිමත් වේතු වෙනවා බුදුරජාන් වහන්සේ මේ පෙන්වන ආකාරයට ස්පර්ශාහාරය සම්බන්ධයෙන් ඊටාම සැලකිල්ලෙන් අපිට පුළුවන් නම් ඒ තුලින් පහළ වෙන විවිධාකාර වේදනා හඳුනා ගනිමින් ඒ වේදනාවන්ගේ ස්වરૂපය වේදනාවන්ගේ ස්වභාවය ඒවා ඇතිව නැතිව යන ආකාරය ඒවා විපරිණාමය තේරුම් ගනිමින් වාසය කරන්න පුළුවන් නම් එහෙමනම් අපිට හොඳ ආයතන භාවනාවක් වඩා ගන්න පුළුවන්. ඒ තුලින් පෙනෙන විදිහට ස්පර්ශය හොඳින් දැනගෙන වේදනාව පිළිබඳ හොඳ ගැඹුරු අවබෝධයක් ඇති කරගෙන අරහත්ත්වේ දරා තක්වාම යන්න පුළුවන් කියන එක තමයි පෙන්ලා දෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මනෝ සංචේතන ආහාරය. මනෝ සංචේතන ආහාර. දැන් අපි විවිධ දේ කරන්න පුදුමාකාර කැමැත්තක් අපේ තියෙනවා. අපි හරි කැමති මේ විවිධ සංස්කරණ වලට යන්න. ඉතින් අපි නිකන් ඉන්න කැමති නැහැ. අපි හැමතිස්සෙම කය පාවිච්චි කරලා මොනවා හරි කරන්න තමයි හිතෙන්නේ. අපිට දේවල් වෙනස් කරන්න හිතෙනවා. දේවල් සකස් කරන්න හිතෙනවා. විවිධ නිර්මාණ කරන්න හිතෙනවා. විවිධ කටයුතු වල නිරත වෙන්න හිතෙනවා. විවිධ දේවල් ආරම්භ කරන්න හිතෙනවා. ඒ දේවල් හොඳ දේවල් වෙන්න පුළුවන්, නරක දේවල් වෙන්න පුළුවන්. ඉතින් අපි තුල පුදුමාකාර උවමනාවක් තියෙනවා මොනවා හරි කරන්න ඕනේ. මොනවා හරි කටයුතු වල යෙදෙන්න ඕනේ කියන එක අපි තුල තියෙන එක්තරා ස්වභාවයක්. ඉතින් ඒකේ යහපත් පැත්තකුත් තියෙනවා. මොකද අපි උදාසීන වෙලා පැත්තකට වෙලා නිදිබරව කුලි ගැහිලා වාසය කරොත් මේකක් නෙමෙයි කල යුත්තේ. අපේ නිසා වීරයක් වැඩි යුතුයි, භාවනාවක් වැඩි යුතුයි, කුසල කර්මවල යෙදී යුතුයි. ඉතින් මේ විදිහට අපිට ක්‍රියාත්මක වීමේ බොහොම ක්‍රියාශීලීව කටයුතු කිරීමේ යහපත් පැත්තකුත් තියෙනවා. වැතන් මිට මේ අපේ ඇතිවෙනේ ගැම්ම අපේ හිතින්ම උපදව ගන්නා මේ ක්‍රියාශීලී ගතිය අපි වැඩගෙන යන්නේ කොයි පැත්තටද මේ කරන්න සුදුසු දෙයකටද මේක මාව යොමු කරලා තියෙන්නේ කරන්න නුසුදුසු දෙයකටද මාව යොමු කරලා තියෙන්නේ කියලත් එහෙනම් පොඩ්ඩක් පරිස්සමෙන් හඳුනාගත යුතු වෙනවා. සමහරවිට අපිට නොගැලපෙන දේවල් කරන්න අපේ හිතෙන් පෙළඹවීමක් ඇති වෙන්න පුළුවන්. අපිට නොගැලපෙන දේවල් අයහපත් දේවල් කියන්න අපේ හිතින් පෙළඹවීමක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේමයි නොගැලපෙන අයහපත් අකුසල කර්ම හා සම්බන්ධයෙන් හිතන්න අපේ හිතේ පෙළඹවීමක් ඇති වෙන්න පුළුවන්. එතකොට මේ එකාතකින් හරි දේ කරන්න කියන්න හිතන්න පෙළඹවීමක් ඇති වෙනවා වගේම වැරදි දේ හා සම්බන්ධෙන්නුත් හිතින් පෙළඹවීමක් ඇති වෙන්න පුළුවන්. ඒත් අපි මේ විවිධ ක්‍රියා කරද්දී අපි මැදිහත් වෙලා කටයුතු කරද්දී අපි මූලික වෙලා කටයුතු කරද්දී විවිධ චේතනා පහළ කරගෙන අපේ උමනාවෙන් අපේ උනන්දුවෙන් අපේ දැඩි කැපවීමකින් කටයුතු කරද්දී මේක මේ යහපත් දේ සඳහාද මම යෙදෙන්නේ අයහපත් දේ සඳහාද යෙදෙන්නේ කියන එක ගැන සැලකලමත් වීම වැදගත්. ඒ නිසා බුදුරජාන් වහන්සේ ඔය රාහුල සාමින් වහන්සේට එහෙම නිතර මතක් කරලා තියෙනවා. මේ කයෙන් වැඩක් කරනකොට ඒ කරන්න කලිනුත් පොඩ්ඩක් ප්‍රත්‍යක්ෂා කරලා බලන්න. පච්චවේකිත්වා පච්චවේකිත්වා කායන කම්මං කාතබ්බං. මේ වැඩේ කරන අවස්ථාවේදීත් මේ පිළිබඳව සැලකිලිමත් වෙන්න. මේ කරන වැඩේ මට ගැළපෙන වැඩක්ද සුදුසු වැඩක්ද යහපත් වැඩක්ද නැත්නම් මේකෙන් අනුන්ට යහපතක් හානියක් එහෙම සිද්ධ වෙනවද කියලා එහෙනම් සැලකිලිමත් වීම වැදගත්. වැඩේ අවසන් වුණාටත් පස්සේ ඒ පිළිබඳවත් සැලකිලිමත් වෙන්න කියනවා. දැන් මේ වැඩෙන් මම බලාපොරොත්තු වෙච්ච අර්ථය ඉෂ්ට වුණාද? නැත්තම් මේකෙන් යම්සේ හානියක් වුණාද? මේක මීට වඩා හොඳට කරන්න තිබුණාද? නැත්තම් මේක මම බලාපොරොත්තු වෙච්ච අර්ථය ඉෂ්ට වුණේ නැහැ. ඒ වුණාට මටත් අනුන්ටත් හානියක් එහෙම වුණාද? කියලාත් එහෙනම් මේ කායික ක්‍රියාව හා සම්බන්ධයෙන් කටයුත්ත සම්බන්ධයෙන් සොයා බැලීමක් කරන්න බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා. අපිට තාමත් මේ හොඳ සතිමත් භාවයක් විපස්සනාවක් ප්‍රඥාවක් දිනුලා නැත්තම් අපි නිකන් ආවේගශීනීව තමයි මේ කායික ක්‍රියාවන් වල නිරත වෙන්නේ. ආවේගශීනීව තමයි කරට ආපු දෙයක් කියලා දාන්නේ. හිතටත් ඉතින් කැමති දෙයක් හිතන්න දීලා ප්‍රපංච කරන්න දීලා තමයි වාසය කරන්නේ. ඉතින් ඒක ඇවිල්ලා අපිව අපාගත කරන පැත්තක්. ඉතින් එහෙනම් අපි සැලකිලිමත් යුතුයි කුමක්ද මේ කයින් කරව කරව ගන්නේ? කුමක්ද මේ වචනයෙන් කරව ගන්නේ? මොනවද මේ හිතින් හිතන්නේ? එතන මේ චේතනාපූර්වකව කටයුතු කරද්දී ඒ තුලින් කර්මයක් රැස් වෙනවා. එතනයි බරපතලකම තියෙන්නේ. අපිට කුමක් හෝ කටයුත්තක නිරත වෙනවා ඒකේ ප්‍රතිඵලක් තියෙනවා. ඒක මෙලෝ වශයෙන්ුත් ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්, පරලෝ වශයෙන්ුත් ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්. කර්මයේ කර්මඵලය අදාහන කටයුතු කරද්දී මේ පිඟුතුන් දන්නවා අපිට බුදුරජාන් වහන්සේ උපදෙස් දෙනවා පුළුවන් තරම් අකුසල කර්මවල කිසිසේත්ම නිරත වෙන්න එපා. කුසල කර්මවල නිරත වෙන්න. ඒක ප්‍රධාන ඉගැන්වීමක්. එතකොට හැබැයි හිතේ පෙළඹවීම නම් විවිධාකාර පැතිවලට යදෙන්න පුළුවන්. ඒ නිසා හිත පොළඹවද්දී විවිධ නරක අපිටත් අනුන්ටත් හානි කර ක්‍රියාවන්හි යෙදෙන්න එතෙන්ද හිත මෙල්ල කර ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ මෙතෙන්දී මනෝ සංචේතන ආහාර වලටත් ඉතාම ප්‍රබල උපමාවක් දෙනවා. බුදුරජාන් වහන්සේ පෙන්නනවා මේ පුත්ත මංසෝපම සූත්‍රයේදී යම්කිසි මිනිසෙක් ඉන්නවා එයා දකිනවා මේ අඟුරු වලක්. ඒ අඟුරු වල මිනිස්සෙකුටත් වඩා උසට පිරලා තියෙන්නේ. එච්චරට අඟුරු දාලා තියෙනවා. ඒකෙන් හැබැයි මේ දුම් පිට වෙන්නෙත් නැහැ. ගිනි සිලු ඇත්තෙත් නැහැ. පත්තු වෙනවා පේන්නේ නැහැ. හැබැයි ඇතුලේ තියෙන මේ අඟුරු ඔක්කොම ගිනි ගනිමින් තමයි තියෙන්නේ. මේ ගිනි අඟුරු වලක්. හැබැයි දුම් මේ දුම් පිට වෙන්නෙත් නැහැ ලොකුවට. ගිනි ගිනි දැල් විහිදෙන්නෙත් නැහැ. හැබැයි මෙයා දන්නවා හොඳටම මේක ගිනි ගන්න අඟුරු වලක් බැරි වෙලාවත් මාව මේකට වැටුනොත් අනිවාර්යයෙන්ම මාව දැවෙනවා පිච්චෙනවා මැරෙන්නත් පුළුවන්. ඉතින් මෙහෙම ඉන්න අතරේ මෙයාව වැරෙන් අල්ලගෙන යනවා ශක්තිමත් පුරුෂයෝ දෙන්නෙක්. අර වල දිහාවට තමයි අරගෙන යන්නේ. ඉතින් එතකොට බුදුරජාන් වහන්සේ අහනවා දැන් එතකොට අර මිනිස්සයා දන්නවා දැන් මේ වලේ තියෙන්නේ අර වගේ අඟුරු ගොඩක් තියෙන්නේ බැරි වෙලාවත් මේ මිනිස්සු ගිහිල්ලා මාව ඒකට අතහැරියොත් නිස්සලයකට වැටුනොත් අනිවාර්යෙන් මම විපතකටපත් වෙනවා අනිවාර්යෙන් මරණයටපත් වෙන්න පුළුවන් කියලා යාගේ හිත යාගේ ශක්තිය යාගේ අවධානය පුළුවන් තරම් මේ වලින් ඈතට යන්න ඉවත් වෙන්න එකකින් ගැලවෙන්න තමයි යෙදලා තියෙන්නේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන මෙන්න මේ ආකාරයෙන් දකින්න කියලා මනෝ සංචේතන ආහාරය අපේ හිතේ විවිධාකාර දේවල් සම්බන්ධයෙන් පෙළඹවීමක් ඇති වෙන්න පුළුවන්. හැබැයි ඉතින් අපිට සම්මා දිට්ඨියක් විදිහට අපේ හිතේ අවබෝධයක් තියෙන්න ඕනේ කුමක්ද කුසලය කුමක්ද අකුසලය. දැන් අපි මුල් එකේදී කතා කළා මුල් විවරණයේදී නැත්නම් ඒ සාරිපුත්ත මහරතන් වහන්සේ දෙන සම්මා දිට්ඨිය පිළිබඳ මූලික විවරණයේදීත් මේ කුසලය අකුසලය තමයි පෙන්ලා දෙන්නේ. ඒක පෙන්ලා දුන්න පමණින් ඉතින් ඒකේ සාර්ථක වෙන්නේ නැහැ. අපි ඒකට පෙළඹවීමක් අපේ හිතේ ඇති වෙන්න පුළුවන් තාමත්. මේ අකුසල් වල නිත වෙන්න. ප්‍රාණඝාතයක යෙදෙන්න, වංචාවක් කරන්න, හොරකමක් කරන්න. අවස්ථාව තියෙනවා නම් ඔන්න කාම මිත්‍යාචාරය යෙදෙන්න. ඒවට එහෙම පෙළඹවීමක් අපේ හිතේ ඇති වෙන්න පුළුවන්. මොකද හිත හරි වංචනිකයි. එයාට මේකේ ගැඹුරක් තේරෙන්නේ නැහැ. මේකේ ආදීනව එයාට වැටහෙන්නේ නැහැ. ඒ නිසා තාමත් අර පරණ පුරුද්දට මේ දේවල් වල නිරත වෙන්න හිතේ ඉල්ලීමක් වමනාවක් ඇති වෙන්න පුළුවන්. ඒතර හැබැයි මෙයාට මදක් හෝ මේ කාරණා තේරුම් අරගෙන මේවා අනිවාර්යෙන්ම අකුසල කර්ම මේවාෙහි යෙදුණා නම් අනිවාර්යෙන්ම විපතටපත් වෙනවා. තමානුත් අනනුත් විපතටපත් වෙනවා කියලා මේ අනිත් පැත්තට කල්පනා කරන එක හරියට නිකන් අර මිනිස්යාගේ හිත අඟුරු වලින් බේරෙන එක දිහා කල්පනා කරනවා වගේ තමයි. හිතේ මේ වගේ අකුසල පැත්තට පෙළඹීමක් ඇති වෙනවා. හැබැයි මෙයා දන්නවා මේතෙන් නම් පුදුමාකාර වසනයක් තමයි මට සිද්ධ වෙන්න යන්නේ කියලා. ඒ වගේමයි වචනේ පැත්තෙනුත් බුරු කීම, කේලම් කීම, හිස් වචන, පරුස වචන කීම. ඒවටත් එමට අවස්ථාව තියෙන්න පුළුවන් අනිත් අය ඒකට පොළඹවන්නත් පුළුවන්. හිතෙනුත් ඒකට පොළඹවන්න පුළුවන්. හැබැයි නුවණින් අපිට පුළුවන් ද අනිත් පැත්තට අද ගන්න. අනිත් පැත්තේ වාසය කරන්න. ඊළඟට මනසිනුත් අනවශ්‍ය තැන්වල ලෝභයක් ඇති කරගන්න නැතිව තමන්ට හොඳටම පැහැදිලි මෙතෙන්දි මේ මේ වස්තුවට මේ දෙයට මේ කෙනාට මගේ හිතේ කැමැත්තක් ආසාවක් ඇති කරගත්තා කියලා කිසිම තේරුමක් නැහැ මේ අනුන්ගේ දෙයක්. අනුන් සන්තක දෙයක්. එහෙම දෙයක් කෙරෙහි මගේ හිතේ ලෝභයක් ඇති කරගත්තොත් ඒක මටත් අනුන්ටත් හානියක් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි චේතනාව පහළ වෙන්න පුළුවන්. ඒකට පෙළඹෙන්න පුළුවන්, කටයුතු කරන්නත් පුළුවන්. ඉතින් එතන තියෙන්නේ වැසනයක්. එහෙනම් අපි මේ හිතේ කායික වේවා, වාචසික වේවා, මානසික වේවා ක්‍රියා කිරීම හා සම්බන්ධයෙන් හිතේ පෙළඹවීමක් ඇති කරද්දී මේ කර්ම ක්‍රියා කරන්න කලිනුත් කරද්දිත් කළාට පස්සෙනුත් පච්චවේක්කිත්වා පච්චවේක්කිත්වා කායන කම්මං කාතබ්බං. පච්චවේක්කිත්වා පච්චවේක්කිත්වා වාචාය කම්මං කාතම්මං කාතබ්බං. පච්චවේක්කිත්වා පච්චවේක්කිත්වා මනසාය කම්මං කාතබ්බං කියලා මේ බුදුරජාණන් වහන්සේ ඒ රාහුල ස්වාමීන් වහන්සේට දෙන අවවාදය අපිටත් පිළිගන්න වටිනවා. එතකොට මේ චේතනාපූර්වව කටයුතු කරද්දී කර්මය සිද්ධ වෙන නිසා, කර්ම රැස් වෙන නිසා ඒහා සම්බන්ධයෙන් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන යුතුයි. කළ යුතු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනෝ සංචේතනායි වික්කවේ ආහාරේ පරිඤ්ඤාතේ තිස්සෝ තණ්හා පරිඤ්ඤාතා හොಂತಿ. මේ පෙළඹවීම ඇති වෙන්නේ තණ්හා මුල් කරගෙන. අරක කරන්න කියලා මේක කරන්න කියලා අරක කියන්න කියලා මේක හිතන්න කියලා ඉතින් අපිට විවිධ පෙළඹවීම් ඇති වෙද්දි මේ හිතේ ආසාව ඇති වෙන හැටි. අපි හිතමු අපි ගමනක් බිමනක් යනකොට අනුන්ගේ දෙයක් තියෙනවා. ආයිතිකාරයේ පේන්න නැහැ. දැන් ගන්න හිතෙනවා. ආසාවක් ඇති වෙනවා. ඒක හරි ලස්සනයි. ඒක වටිනවා. දැන් ආසාවක් ඇති වෙනවා ඒක හොරකම් කරන්න. ඒක කාටවත් නොපෙනෙන්න සාක්කුවේ දාගන්න ආසාවක් ඇති වෙනවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අනුන්සන්තක දෙයක් කෙනෙක් එමින් දැද්දි තමාට යාගෙනුත් පෙළඹවීමක් ඇති වෙද්දි හිතේ ආසාවක් ඇති වෙන්න පුළුවන් කාම මිත්‍යාචාරය යෙදෙන්න. ඒතොර මේ හිතේ ඇති වෙන මෙන්න මේ ආසාව, කාම තණ්හාව එමත් නැත්නම් තමන්ට වෙන කෙනෙක් වෙන්න, පුජ්‍යලයක් වෙන්න, කැපී පෙනෙන්න අපේ හිතේ ඇතිවෙනේ භව තණ්හාව. එමත් නැත්නම් මේ වර්තමාණයෙන් පැන යන්න වර්තමානය ප්‍රතික්ෂේප කරන වර්තමානට වෛර කරන ගතිය ඒ විභව තණ්හාව අපේ හිතේ හඳුනා ගන්න පුළුවන් නම් එහෙනම් මේ ස්පර්ශාහාර මේ මනෝසංචේතන ආහාරයේ ගැඹුරකට අපි ගිහිල්ලා තියෙනවා ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ යම්ස කෙනෙක් මනෝ සංචේතන ආහාරය හොඳට ආත්පසින් අවබෝධ කරගත්තා නම් මේ තුන් ආකාර වූ තණ්හාව එයා අවබෝධ කරගත්තා වෙනවා. තේසු තණ්හාසු පරිඤ්ඤාතාසු අරිය ශාවකස නත්ති කිංච උත්තරින් කරණීයන්ති වදාමි. යම්ස කෙනෙක් මේ තුන් ආකාර වූ තණ්හාව ගැඹුරින් අවබෝධ කරගත්තා නම් ඉතින් ඒ කියන්නේ දෙවන සත්‍යය තමයි මේ අවබෝධ කරගන්නේ දුක්ඛ සමුදය සත්‍යයි කතා කරන්නේ. ඒතර ඒක හොඳට තේරුම් අරගෙන ඒ තණ්හාව ප්‍රහාණය කළා අරහත්ත්වයටපත් වෙන්න පුළුවන් කියන එකයි පෙන්වන්නේ. මනෝ සංචේතන ආහාර සම්බන්ධයෙන් මේ බඳු ගැඹුරු විවරණයක් ඒ පුත්ත පංසෝපම සූත්‍රයේ සඳහන් වෙනවා. අවසාන ආහාරය වශයෙන් පෙන්වන්නේ විඥාන ආහාරය. විඥාන ආහාරය කියන එකත් අපි පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ. අපි ඇහෙන් රූප බලද්දී සූක්ෂම මට්ටමේදී සිද්ධ වෙන්නේ විඥාන ආහාර උද්ගත වීමක්. චක්කු විඥානයක්. කනෙන් ශබ්ද අහද්දී එතකොට සෝත විඥානයක්. පහළවීම මූලික වශයෙන් සිද්ධ වෙනවා. නාසයෙන් ගඳ සුවඳක් අත්දකිද්දී ගහන විඥානයක් මූලික වශයෙන් පහළ වෙනවා. දිවෙන් රස බලද්දී જીවහා විඥානයක් මූලික වශයෙන් පහළ වෙනවා. කායෙන් ස්පර්ශ ලබද්දී කාය විඥානයක් මූලික වශයෙන් පහළ වෙනවා. මනසට අරමුණු වෙද්දී ඒවා දැනගනිද්දී හඳුනාගනිද්දී මනෝ විඥානයක් මූලික වශයෙන් පහළ වෙනවා. අපේ හිත නිරන්තරයෙන්ම මේ විඥාන වල පිහිටන්න නැත්නම් මේ විඥාණයට යම් අරමුණක බැහැ ගන්න විඥාණයට නිතර අරමුණක් ලබා දෙන්න තමයි අපේ හිතේ පෙළඹවීම තියෙන්නේ. හැමතිස්සෙම ආහාරයක් ඉල්ලගත්ත ගමන් තමයි ඉන්නේ. එක්ක යාට මේ රූපාහාර අවශ්‍යයි. ඒක තුල පළපදියම් වෙලා ඒක තුල ගයක් තනාගෙන ඒක තුල පිහිටාගෙන ඉන්න තමයි මේ විඥාණය වෑයම් කරන්නේ. විවිධාකාර වේදනාවල පිහිටාගෙන ඒ තුල මුල් බැසගෙන ඒක රස විඳගෙන ඒකෙම පතිත වෙලා පිහිට කරගෙන වර්ධනය වෙලා ඉන්න තමයි ආ වෑයම් කරන්නේ. එහෙමත් නැත්නම් විවිධාකාර සංඥා. අපේ හිතට එන විවිධ සංඥා තියෙනවා. හිත පිරෙනවා එබඳු සංඥා වලින්. ඉතින් ඒ වෙලාවේදී විඤ්ඤාණයට හොඳට ආහාර ලැබෙනවා. ඒ වගේමයි අපේ හිතේ සිතුවිලි පහළ වෙනකොට, ප්‍රපංච ක්‍රියාත්මක වෙනකොට, ප්‍රකල්පනා ක්‍රියාත්මක වෙනකොට විවිධාකාර විදිහට අතෝරක් නැතුව සිතුවිලි පහළ වෙනකොට එතෙන්දෙත් විඥාණයට ආහාර ලැබෙනවා. ඒ නිසා ඔය උපේ සූත්‍රය වැනි සූත්‍රවලදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූප උපයං වා භික්කවේ විඥානං තිට්ඨමානං තිට්ඨය රූපාරම්මණං රූපප්පතිට්ඨං නන්දූපසේචනං බුද්ධින් විරෝල්හිං වේපුල්ලං ආපජ්ජේ මහන්නේ මේ රූප රූපස්කන්ධය අසුරු කරමින් තමයි මේ විඥාණය පිහිටන්නේ. ඒකට බැඳිලා තමයි ආ වාසය කරන්නේ. රූපයක් තමයි එතෙන්දී අරමුණු වෙන්නේ, රූපයක තමයි පිහිටන්නේ. එතන තමයි ආ තව තව වර්ධනය වෙන්නේ. දැන් එතකොට රූපය තුල හොඳට කිඳා බැහිමක්, ඒක උපාදාන වීමක්, ග්‍රහණය වීමක්, ඒක තුල පිහිටා සිටීමක් තමයි සිද්ධ වෙන්නේ. මේ විදිහටම බුදුරජාණන් වහන්සේ දේශනා කරන වේදනා සම්බන්ධයෙන් වේදනා පිහිට කරගෙන තමයි විඥානය පිහිටන්නේ. පත්ත වෙලා තියෙන්නේ. මේ වගේම දේශනා කරනවා සංඥා සම්බන්ධයෙන්. මේ වගේම දේශනා කරනවා සංස්කාර සම්බන්ධයෙන්. එතකොට අපිට මේ රූප වේදනා සංඥා සංඛාර කියන ගෙවල් වල තමයි මේ විඥානය වාසය කරන්නේ. ඒකට තමයි නිරතරවම අපේ හිතේ පැනවීමක් තියෙන්නේ. අරමුණක් ඇසුරේ වාසය කරන්න තමයි විඥානය කැමති. ඊට පස්සේ අරමුණ ඇසුරු කරනවා, ඒකට බැඳෙනවා, ඒක තුළ පිහිටා ගන්නවා, ඒක තව තව වර්ධනය වෙනවා. එතන පිහිටි විඥානයක් සකස් කරපු විඥානයක් පහළ වෙනවා. සකස් වෙවි සකස් වෙවි කියලා හොඳට සකස් වෙලා ඒ තුල බින්න බැහැගෙන තමයි ඉන්නේ. ඉතින් ඔන්න ඔය වගේ ක්‍රියාකාරීත්වයක් තමයි මේ විඥානයේ සිද්ධ වෙන්නේ. ඒතර නිරන්තරයෙන්ම මේ විඥානය යමක් ඇසුරු කරමින් යමක් අරමුණු කරමින් ඒක තුල පිහිටාගෙන ඒක උපාදාන කරගෙන ඒක තුලින් සතුට වෙමින් ඒකම කියාපාමින් ඒකම බැහැගෙන ඉන්න තමයි සාමාන්‍ය පෙළඹවීමක් තියෙන්නේ. හැබැයි මේකෙන් වෙන හානිය ගැන අපිට ඒ තරම් තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ සෑහෙන විපස්සනාවේ ගැඹුරකට යන්න ඕනේ. අපිට පුළුවන්කමක් ඇති වුණා නම් සුළු වශයෙන් හෝ විඥානයේ නොපිහිටි තත්වයකට අරගන්න. කොහේවත් නොපිහිටි තත්වයක්. කිසිම අරමුණකට නොපිහිටි තත්වයක්. රූපයක පිහිටි නැති තත්වයක්. නැත්තම් ඒ රූප හිරගැදරින් මුදවාගත තත්වයක්. වේදනාවක නොපිහිටි තත්වයක්. වේදනා හිරගැදරින් මුදවාගත තත්වයක්. සංඥාවක නොපිහිලි தත්වයක්. හිත හරි පැහැදිලි. සංඥා දැන් මොකක්වත් පිරලා නැහැ. හිත හිස් වෙලා, හිත සැහැල්ලු වෙලා. හිතේ පවිත්‍ර බවක්, විනිවිද යන ගතියක්, පැහැදිලි ගතියක් ඇති වෙලා. අර හිතේ පිරලා තිබිච්ච සංඥා ඔක්කොම දැන් ඉවත් වෙලා. නොපිහිලි தත්වයක්. සංඥාවල එහෙනම් පිහිට ගන්න දැන් අපහසුයි. ඒ වගේමයි හිතේ අර තොර තෝංචියක් නැතිව තිබිච්ච ඇතුලේ කතාව සම්පූර්ණයෙන්ම නතර වෙලා හිත නිශ්ශබ්ද වෙලා චේතනා ඔක්කොම නවත්තලා සිතෙල්ලක්වත් දැන් හිතේ නැහැ. හිත පූර්ණ නිශ්ශබ්දා නිශ්ශබ්දතාවයටපත් වෙලා. ඉතින් මේ වගේ தත්ත්වයකට යෝගාචරයේකට විපස්සනාවක් කරහා සතිපට්ඨානයක් කරහා පැමිණෙන්න පුළුවන් නම් අන්න එයාට තේරෙවි තමන් කලින් හිටියේ මොන වගේ තැනකද කියලා. එතෙක් ඉතින් අපිට හිතෙන්නේ මේ රූපවල බැහැ ගැනීම ඉතාම වැදගත්. සද්දවල ගඳ සුවඳේ රසයේ ස්පර්ශයේ බැහැ ගැනීම ඊටාම වැදගත්. වේදනාවල බැහැ ගැනීම ඊටාම වැදගත්. සංඥාවල ඉන්නම ඕනේ. හිතන්නම ඕනේ, කල්පනා කරන්නම ඕනේ, ප්‍රපංච කරන්නම ඕනේ. ඉතින් බඳු මානසිකත්වයක් තමයි අපිට තිබුණේ. ඉතින් යා තමයි කවදා හෝ සතිමත් භාවයක් දියුණු කළා, සමාධියක් දියුණු කළා, ප්‍රඥාවක් දියුණු කළා. ටික ටිකේ සතිපට්ඨානයේ ප්‍රතිඵලයක් වශයෙන් ලෝකේ කිසිවක් ඇසුරු නොකර ලෝකේ කිසිවක් උපාදාන නොකර හිත අනිශ්චිතව අපපටිබද්ධව කිසිවක බැඳෙන්නේ නැතිව නිදහස්ව සංසුන්ව නතර වෙලා පවත්වන්න පුළුවන්කමක් කිටි කාලයකට හෝ ලැබුණා නම් අන්න යෝගාචරයට එදාට අවබෝධ වේවි මෙන්න මෙහෙමත් හැකියාවක් මේ හිතේ තියෙනවා කියලා. එතෙක් ඉතින් මේ දේවල් අපිට හුදු කරුණු පමණයි, කාරණා පමණයි මේවා පිටින් අහපු දේවල් පමණයි මේ හැකියාවක් අපේ හිතේ තියෙනවා කියලා විශ්වාස කරන්නත් තරම් අමාරු වෙයි. නමුත් අපි නිවැරදිව විපස්සනාවක් වඩනවා නම් නිවැරදිව සතිපට්ඨානයක් වඩනවා නම් මේ තරම් සහනශීලී තත්ත්වයක් මේ විඥාණයට ලබා දිය හැකි කියන එක තේරුම් ගැනීම වටිනවා. ඉතින් මේකට හොඳ උපමාවක් බුදුරජාණන් වහන්සේ මේ විඥාන ආහාරය සම්බන්ධයෙන් පෙනවා දෙනවා. එතෙන්දි පෙන්නනවා යම්සේ හොරෙක් ඉන්නවා. මම්පහරන හොරෙක්. ඉතින් හොරාව අල්ලගෙන එනවා රාජපුරුෂයෝ. අල්ලන් ඇවිල්ලා ඒ රජතුමාට ඉදිරිපත් කරනවා. ස්වාමීනි මේ හොරා කාලයක් තිස්සේ හොරකම් වල නිරත වුණා මිනිස්සු මරුවා මම්පහරන හොරෙක්. අපි අමාරුවෙන් අල්ලගෙන ආවා. දැන් ඔබතුමා කැමති දඬුවමක් දෙන්න. ඉතින් දඬුවම වශයෙන් මේ රජතුමා නියම කරනවලු. අහවල් තැනට ගිහිල්ලා මේ මිනිහට හෙල්ල පහර 100ක් ගහන්න කියලා. එතකොට දැන් මේගොල්ලෝ අරගෙන යනවා මේ මිනිස්සයව. ගිහිල්ලා හෙල්ල පහර 100ක් ගහනවලු. මේ උදේ වරුවේ තමයි ඒක කරේ. දවල් ඇවිල්ලා ඉතින් ඒ කරපු හැටි විස්තර කරලා කියනවා. වාර්තා කරනවා රජතුමාට. ඊට රජතුමා අහනවලු මේ මිනිහා දැන් තාම ජීවිතුන් අතර ඉන්නවද? එහෙමයි ස්වාමීනි. එහෙනම් ගිහිල්ලා තවත් මේ දවල් කාලයේදීත් හෙල්ල පහර 100ක් ගහන්න කියලා කියනවා. ඊපස්සේ ඒකත් කරනවා. හවස් යාමේ ඇවිල්ලා නැවතත් රජුරවන්ට වාර්තා කරනවා. අපි මේ කටයුත්තත් කළා කියලා. ඉතින් රජුරව අහනවලු තාමත් ජීවතුන් අතර ඉන්නවද කියලා. ඊපස්සේ අර රාජපුරුෂය කියනවලු ඔව් තාමත් ජීවතුන් අතර ඉන්නවා කියලා. එහෙනම් තවත් හෙල්ලපාර 100ක් ගහන්න කියනවා. දැන් මෙහෙම උපමාවක් කියලා බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි මේ හෙල්ලපහර 300ක් ගහද්දි දුකක් දැනෙනවා. කියලා මේ අර මනුස්සයාට දුකක් දැනෙනවාද කියලා ඉතින් භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා. ඉතින් එතකොට භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා ස්වාමීනි හෙල්ල පහර 300ක් නෙමෙයි එක හෙල්ල පහරකුත් ඇති පුදුමාකාර මරණීය වේදනාවක් උහුලන්න බැරි වේදනාවක් පහළ වෙන්න. ඉතින් 300ක් ගැන කවර කතාවද? මහන්නේ මෙන්න මේ ආකාරයෙන් දැනගන්න විඥාන ආහාරය සම්බන්ධ. අපිට තේරෙන්නේ නැහැ ඇත්තටම මේ විඥාණය කොයිතරම්නම් මේ අරමුණු හරහා වෙහෙසකටපත් වෙනවද ඒ තියෙන පිරිසුදු භාවයට හානියක් සිද්ධ වෙනවද? යම්කිසි චකිතයක්, පෙළඹවීමක්, ගැටීමක්, එහෙමත් නැත්නම් කම්පනයක් මේ සිද්ධ වෙනවද මේ ආහාර නිසා කියන එක අපිට ඒ තරම් තේරුමක් නැහැ. ඉතින් අපි පුළුවන් තරම් කරන්නේ උදේටයි, දවල්ටයි, රැටයි පුළුවන් තරම් අරමුණුම ගනිමින්, පුළුවන් තරම් කල්පනා කරමින්, පුළුවන් තරම් ප්‍රපංච කරමින්, පුළුවන් තරම් හිත සංඥා වලින් පුරවා ගනිමින් වේදනාවල බැහැගනිමින් කායික වශයෙන්ුත් පුළුවන් තරම් ස්පර්ශ ලැබමින් ඉතින් ඒ ලෝකෙම ගත කරන එක තමයි අපි හොඳයි කියලා සලකන්නේ. නමුත් දැන් මේ බුදුරජාන් වහන්සේ ආර්ය දර්ශනයක ඉඳලා අපිට පෙන්වනවා ඉතින් මේ මෙතන තියෙන පුදුමාකාර වෙහසක්. මෙතන තියෙන විඥාණයට එකතකින් කරන පීඩාවක්. විඥානයේ තියෙන හැකියාවක් අපපතිත්‍යව වාසය කරන්න. කොහේවත් පිහිටන්න නැතුව වාසය කිරීමේ හැකියාවකුත් මේකේ තියෙනවා. ඒව පැවැත්වීමේ හැකියාවක් මේ හිත සතුයි. නොපිහිටි තත්වයක පවත්වන්න. කොහෙවත් පිහිටලා නැහැ. කිසිම අරමුණක පිහිටලා නැහැ. කිසිම අරමුණක් උපාදාන කරලා නැහැ. හිතේ කිසිම නිරූපණයක් නැහැ. හිත කිසි සංස්කරණයක් කරන්නේ හිත හරීම ශාන්තව නිවිලා කොහෙවත් එක්කන් ගැටුමක් නැතිව සංසිඳිලා නතර වෙලා පිරිසුදුව කෙලසුන්ගෙන් තොරව පවතීමක්. ඉතින් ඒක බුදුරජාන් වහන්සේ අපිව පොළඹවන නිසා තමයි අපිටත් හිතේ කැමැත්තක් ඇති වෙවි. මෙහිම දෙයක් කරගන්න පුළුවන් නම් වටිනවා කියලා. ඉතින් අපි එහෙනම් සතිපට්ඨානයක් වඩලා වෑයම් කළ යුත්තේ මෙන්න මෙතෙන්ට එන්න. ඒතර මේ විඥාණය නිරන්තරයෙන්ම නාම රූපයක තමයි පැටලලා තියෙන්නේ. ඉතින් ඒක තවත් සූක්ෂම පැත්තක්. ඒ කියන්නේ සලායතන වලින් තමයි අපි මේක දැන් විස්තර කරේ. එමත් නැත්නම් රූප වේදනා සංඥා සංස්කාර පැතිවලින් තමයි විස්තර කරේ. ඒකේ සූක්ෂමව පෙන්වන්නේ මේ විඥානයේ නාම රූප වල තමයි පීඩා ගන්න කියලා. මේ විඥානයේ නාම රූප වලට උදව් කරනවා නාම රූප විඥාණයට උදව් කරනවා. ඒතර මේ දෙක අතර තියෙන අන්‍යෝන්‍ය ප්‍රතිසම්බන්ධයක්. පටිච්චසමුපාදේ ඊටාම සියුම් පැත්තක් තමයි මේ පෙන්ලා දෙන්නේ. විඥාන පත්‍යා නාම රූපං නාම රූපච්චා විඥානං. ඒතර මෙතන තියෙන අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධයක්. මෙන්න මේ තියෙන අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධය අපි නොදන්නා තාක් මේ සංසාර වටවලල්ලේ යෑමට දියසුලියකට හසු වෙලා කැරකි කැරකි ඉන්න ඒක මුල් වෙනවා. ඒතර මේ විඥාන ආහාරය යම්ස කෙනෙක් දැනගන්නවා නම් ඒ නිසා බුදුරයන් වහන්සේ පෙන්වනවා එයා නාම රූප ආහාරය නැත්නම් නාම රූපය පිළිබඳව ගැඹුරු අවබෝධයක් ඇති කර ගන්නවා කියලා. විඥානයේ මික්කමේ ආහාරයේ පරිඥාතේ නාම රූපම් පරිඤ්ඤාතං හෝති නාම රූපේ පරිඤ්ඤාතේ අරිය ශාවකස්ස නත්ති කිංච උත්තරින් කරණීයන්ති වදාමි නාම රූපයා පූර්ණ වශයෙන් අවබෝධ කර ගන්නවා නම් එයාට තින් ඉස්සරහට කරන්න දෙයක් නැහැ එයා රහත් වෙනවා මේ ඊටාම සූක්ෂම පැත්තකින් මෙතනත් පෙන්වන්නේ ත්‍රේ පටිසෝපාදේ අපේ අවිද්‍යාව සහිත කටයුතු කරද්දී නිරන්තරයෙන්ම සංස්කරණ කරන්න හිතේ පෙළඹවීමක් තියෙනවා සංස්කරණ කරනවා එතකොට අර විඥාණය නාම රූප දැලේ පැටලෙනවා ඒක ඇත්ත කියා ගන්නවා ඒ නාම රූපය ඇත්තයි කියාගෙන ඒකට බැහැ ගන්නවා ඒකට මුලා වෙනවා ඒක සත්‍යයි කියා ගන්නවා ඒක උපාදාන කරගන්නවා දුකක් උරුම වෙනවා හැබැයි විපස්සනාවක් වඩන්න වඩන්න දැන් විඥාණය ටික ටික හෝ මේ අරමුණු වලින් ඉවත් වෙනවා අරමුණු කෙරෙහි විරාගයක් පහළ වෙනවා. යම් හෝ අවස්ථාවක විඥාණය නොපිහිටි தත්ත්වයකටපත් වුණා නම් ලෝකේ කිසිවක් උපාදාන නොකරන தත්ත්වයකටපත් වුණා නම් එහෙමනම් දැන් අරමුණකින් තොරව හිත බොහොම ස්වාධීනව නිදහස්ව වාසය කිරීමේ හැකියාවක් යෝගාවචරයේ කඳුන ගන්නවා. එතකොට අර විඥානාහාරය අපිට සෑහෙන දුරකට නිකන් තේරුණා වගේ තත්ත්වයක් නැත්තම් ඒකට තේරුම් ගන්න වෑයම් කරන්න යම්කසේ හොඳ අත්දැකීමකුත් එයාට ලැබිලා තියෙනවා. ඒ නිසා විඥාන ආහාර එකපාරටම අපිට තේරුම් ගන්නත් අපහසුයි. විඥාන නාම රූප අතර තියෙන මේ සම්බන්ධයත් තාම සූක්ෂමයි. ඒ නිසා අපිට එකපාරටම පරිසම්පාදයේ මේ ඊටාම සියුම් පැත්තක් අඳුර ගන්න අපහසු වෙයි. නමුත් ප්‍රතිපට්ඨානයක් ක්‍රමානුකූලව වඩ아가ගෙන ගිහිල්ලා චිත්තානුපසනාව ධම්මානුපසනාව වගේ தත්වයක් සියුම්ම වඩන්න පුළුවන් වෙච්ච අවධියක අපිට මේ කියන කාරණා ටික ටික තේරුම් ගන්න ඉඩ තියෙනවා. ඒ නිසා පින්වත්නි අද අපි සාකච්ඡා කළේ මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ දේශනා කරන සම්මා දිට්ඨියේ තියෙන ආහාර හා සම්බන්ධ විවරණයයි. මෙබඳු ගැඹුරු අවබෝධයක් යම්ස කෙනෙක් මේ හතර ආහාර සම්බන්ධයෙන් ඇතිකට ගත්තනම් එතෙන්දී සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙන්වා දෙනවා තණ්හා සමුදය ආහාර සමුදය. මේ ආහාර හටගන්න ප්‍රධාන හේතුවක් තමයි තණ්හාව වෙන්නේ. තණ්හාවෙන් තමයි පළඹවීමක් ඇති කරන්නේ. මේ ආහාර ගනින්දි තණ්හාව පහළ වෙන්න පුළුවන්. විඥාන ආහාරයේදී පවා ඒ විඥානය පිහිටන්න තණ්හාව තමයි මුල් වෙන්නේ. අරමුණක නාම රූපයක පිහිටාගෙන ඒකේ කිඳා බැහැලා ඒක උපාදාන කරගෙන වාසය කරන්න තණ්හාව තමයි මුල් වෙන්නේ. තණ්හා සමුදයෝ ආහාර සමුදයෝ. තණ්හා සමුදය ආහාර සමුදයෝ. එතකොට මේ ආහාර ටික හටගන්න නම් තණ්හා මුල් වෙනවා. තණ්හා නිරෝධා ආහාර නිරෝධෝ. අපි ටික ටික තණ්හාව දුරු කරගත්තා නම් එතකොට මේ ආහාර වලිනුත් හිත මුදවාගෙන වාසය කරන්න පුළුවන් බව තමයි පෙන්වන්නේ. ඒකට තියෙන මාර්ගයේ විදිහට අය මේවා අරියෝ අට්ටංගිකෝ මග්ගෝ ආහාර නිරෝධ ගාමිනී පටිපදා කියලා පෙන්නනවා. එතකොට මේ ආහාර නිරුද්ධ කරන ප්‍රතිපදාව වශයෙන් මාර්ගය වශයෙන් පෙන්වන්නේ ආරෂ්ඨාංග මාර්ගය. යම්ස කෙනෙක් මෙබඳු අන්දමකින් මේ ආහාර සම්බන්ධයෙන් මේ ආහාර පිළිබඳව නිවැරදි ගැඹුරු අවබෝධයකුත් ඒ ආහාරවල හට ගැනීම ආහාර පහළ වෙන්න මුල් වෙන තණ්හා පිළිබඳ නිවැරදි අවබෝධයකුත් ඒ ආහාර නිරුද්ධ කිරීම සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයකුත් එන ආහාර නිරුද්ධ කරන මාර්ගය පිළිබඳ ගැඹුරු අවබෝධයකුත් සහිතව වාසය කරනවා නම් එහෙනම් ඉතින් යා සබ්බසෝ රාගානුසයම් පහය පටිගානුසයානම් පටිවිනෝදෙත්තා අස්මීති දිට්ටි මානානුසයන් සමූහනිත්වා අවිච්ඡම් පහය විඤ්ඤං උපාදිත්වා දිත්තේව ධම්මේ දුක්ඛස්සන්ත කරෝ හෝති. එයාට පුළුවන්කමක් ලැබෙනවා මේ රාගා අනුසය පටිගා අනුසය මේ කියන විවිධ අනුසය අස්මීති දිට්ටි මාන අනුසය මේවා සම්පූර්ණයෙන්ම මුලිනු පුටා දමලා මෙලෝ වශයෙන්ම ප්‍රඥාව උපදවාගෙන මෙලෝ වශයෙන්ම දුක් කෙලවර කරන්න අවස්ථාව ලැබෙනවා. එතකොට දැන් තවත් ඊටාම ගැඹුරු විවරණයක් තමයි මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ සම්මාදිට්ඨිය හා සම්බන්ධයෙන් මේ ආහාරය මුල් කරගෙන දේශනා කරලා තියෙන්නේ. අපිත් මේ කාරණා තේරුම් අරගෙන අපි තුලත් සම්මාදිට්ඨිය උපදව ගන්න වෑයම් කරමු. ඒ සඳහා මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින ධර්මදේශනාවෙන් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සිල් දිනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි මේ පින්දුන්ට තමන්ගේ භවනාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් එහෙම නගන්න තියෙනවා නම් කමඨාන් සුද්ධ කර ගැනීමක් කරන්න තියෙනවා නම් එහෙමත් නැත්නම් ධර්මදේශනාව හා සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නගන්න තියෙනවා නම් දැන් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා